ආයිබෝවන් අද අපි ඇත්තටම ගැඹුරින් කතා කරන්න යන්නේ චූල රාහුලෝවාද සූත්‍රය ගැන. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේම පුත්තු රාහුල හාමුදුරන්ව අරහත් ඵලයට යොමු කරවපු ඒ විශේෂ ඉගැන්වීම තමයි මේ. ඔව් ඒක හරීම කියන්නේ විශේෂ අවස්ථාවක්. මොකද රාහුල හාමුදුරන්ගේ ඥානය පරිණත වෙලා විමුක්තිය ලබන්නම ඔන්න මෙන්න තියලා අන්න ඒ වෙලාවෙදීම භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ කෙලස් මුලින්ම උදුරලා දාන අරමුණු කරගෙනමයි. ඒ දේශනාව සිදු වුණු පසුබිමත් හරිම වැදගත් නේද? භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉඳලා රාහුල හාමුදුරන්ගේ හිතේ තියෙන මේ මේරිම දකිනවා. ඔව්. දැකලා පිඬුසිකා වඩිනවා. දන් වළඳලා ඉවර වෙලා උන්වහන්සේව අර අන්දවණය කියන නිෂ්කලංක තැනකට එක්කගෙන යනවා නේද? හරියටම. අන්දවණයට ඒක හරිම නිෂ්කලංක වන ලැහබක්. දහස් ගණන් දෙවිවරුත් මේ දහම්කාරණේ අහන්න එතන හිටියා කියලත් සඳහන් වෙනවා. ඕ ඒ කාරණයක් තියෙනවා. ඒකෙන්ම දේශනාවේ ගැඹීරත්වය තේරෙනවා. ඉතින් ඒ නිස්කලංක පරිසරයේ රුක් සෙවණක තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳගෙන රාහුල හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නෙ. ආ, එතනින් තමයි දේශනාවේ හරයටම එන්නේ. කෙලින්ම අහන්නේ ඉන්ද්‍රියෙන් ගැන. ඔව්. මුලින්ම ඇස ගැන. රාහුලේනි ඇස නිත්‍ය දෙයක්ද නැත්නම් අනිත්‍ය දෙයක්ද? රාහුල හාමුදුරුව පිළිතුරු දෙනවා. ස්වාමිනී අනිත්‍යයි කියලා. එතකොට එතනින් නවතින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අහනවා හොඳයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? රාහුල හාමුදුරුව කියනවා දුකයි ස්වාමිනී කියලා. ඊළඟට තමයි අර මූලිකම ප්‍රශ්න අහන්නේ නේද? ඕ එහෙනම් අනිත්‍ය වූ දුක්ඛ නිතරම වෙලස් වෙන ස්වභාවයෙන් යුතු දෙයක් අල්ලගෙන මේක මගේ මේ ඉන්නේ මම මේ මගේ ආත්මය කියලා හිතන එක සැලකන එක සුදුසුද? පිළිතුර නෑ ස්වාමිනී ඒක කොහෙත්ම සුදුසු නෑ. මේ ප්‍රශ්න රටාව එකේනේ උත්තරේ Tamanටම හිතලා Tamanම අවබෝධ කරගන්න සලස්වන විදිහ හරිම ප්‍රබලයි වගේ. අන්න ඒක තමයි වැදගත්ම දේ. භාග්‍යවතුන් වහන්සේ මේ ක්‍රමය මේ ප්‍රශ්න කිරීමේ රටාව ඇසට විතරක් සීමා කරන්නේ නෑ. ආ, එතකොට අනිත් ඒවටත්. ඔව්. ඇසට පේන රූපවලටත් අදාළ කරනවා. ඇසේ ඇතිවෙන විඥානීය, ඇසේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා හටගන්න දේවල්. හරියටම ඒ නිසා හටගන්න වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ හැම එකක් ගැනත්ම ඔය ප්‍රශ්න ටිකම අහනවා. ඒ හැම දෙයක් ගැනම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව Tamanටම තේරුම් යනවා එතකොට. ඔව්. රාහුල හාමුදුරුවන්ට මේක අවබෝධ කරවනවා. ඉතින් මේ විග්‍රහය අපේ අනිත් ඉන්ද්‍රියන් ටිකටත් ඒ කියන්නේ කන, නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රිය හයටම. ඔව් ඔව්. ඒවට අදාළ අරමුණු. ඒ කියන්නේ ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි. ඊට පස්සේ ඒවයේ විඥාන, ස්පර්ශ, ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා, සංඛාර, විඥාන කියන සියලුටමත් ඒ විදිහටම අදාළ කරනවා ඇති නේද? සූත්‍රයේ අර පේලකුණ දාලා තියෙන ඒ පුනරාවර්තන නිසා වෙන්ද ඇති. හරියටම සූත්‍රයේ විස්තරාත්මකව තියෙනවා ඒ විදිහටම මේ සියලු ආයතන 12ටම ඒ ආශ්‍රිත ක්‍රියාවලියටම මේ විශ්ලේෂණය යොදනවා. ඉතින් මේ මගේ ක්‍රමානුකූලව තමන්ගේම අත්දැකීම විග්‍රහ කරද්දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ යථාර්ථය දකින ශ්‍රතවතාරි ශ්‍රාවකයා මේ ඉන්ද්‍රියන් අරමුණු විඥාන මේ ඔක්කොම ගැන කලකිරෙනවා කියලා. නිබ්බින්දති. කලකිරෙනවා. හරි. ඒ කලකිරීමෙන් පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් කොහාටද යොමු වෙන්නේ? ඒ කලකිරීම නිසාම ඒ දේවල් වලට තිබ්බ බැඳීම, අර ඇලීම, ග්‍රහණය නැති වෙලා යනවා. ඒකට තමයි විරාගය කියන්නේ. ආ විරාගය, ඇල්ම නැතිවීම. ඔව්. ඉතින් ඇල්ම නැති වුණාම මොකද වෙන්නේ? බැඳීම් වලින් නිදහස් වෙනවා. ඒක තමයි විමුක්තිය. විමුක්තිය. නිදහස් වුණාට පස්සේ Taman දැන් නිදහස් වෙලා ඉන්නේ කියන දැනුම අර අවබෝධයේ නුවණ පහළ වෙනවා. ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශන කියලා. ආ එතකොට තමයි අර කියන ඉපදීම ඉවරයි මරී බමසර් වැසීම සම්පූර්ණයි කල යුතු දේ ඔක්කොම කළා මීන්ත වඩා මේ මාර්ගය කරන්න දෙයක් නැහැ කියන පූර්ණ අවබෝධය එන්නේ හරියට මේක තමයි අරහත් ඵලයට පත්වීම. ඒක නේද හරිම ගැඹුරු. ඒ වගේම ක්‍රමානුකූල මාර්ගයක්. ඇත්තමන්ම. දේශනාව අවසානයේදී රාහුල හාමුදුරුව කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිලා අරහත්වටපත් වෙනවා. අර දෙවිවරුන්ට මොකද උනේ? අර දහස් ගණන් දෙවිවරුත් මේ ගැඹුරු දහම් කාරණේ අහගෙන ඉඳලා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඒ කියන්නේ හේතු නිසා හටගන්න හැම දෙයක්ම හේතු නැති වුනම නිරුද්ධ වෙනවා කියන යථාර්ථය දැකලා දහම් වැස පහල කරගන්නවා ඒ කියන්නේ සෝවන් ඵලයට වගේ පත් වෙනවා. ඕ ඒ විරාගී නිර්මල දහම්මැස පහල කරගන්නවා. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් මේ චූල රාහුලෝවාද සූත්‍රයෙන් අපිට පැහැදිලිවම පේනවා අපේ මේ ඉන්ද්‍රියන් ඇස කන නාසය වගේ දේවල් සහ ඒ හරහා අපි ලබන අත්දැකීම් වල අනිත්‍ය බව ඒ වායේ තියෙන දුක් සහගත බව ඒ වගේම අපේ වසංගේ පවත්වන්න බැරි අනාත්ම ස්වභාවය ගැඹුරින් මෙනෙහි කරන එක තමයි කෙලසුන්ගෙන් මිදිලා විමුක්තිය ලබන්න තියෙන මාර්ගය කියන එක. ඒක තමයි. විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අර ප්‍රශ්නෝත්තර ක්‍රමය පාවිච්චි කරන විදිය රාහුල අහමදරන්ටම යථාර්ථය තමන්ගේ අත්දැකීමෙන්ම ගලපලා තේරුම් ගන්න සලස්සනම. ඊට පස්සේ ඒ අවබෝධය තුලින් කලකරීම, නිබ්බිදා, ඊළඟට නොයල්ම, විරාගය ඊළඟට මිදීම විමුක්තිය දක්වා යන අර ක්‍රමානුකූල පියවර ටික හරිම පැහැදිලි හරිම ප්‍රායෝගිකයි. ඇත්තටම හිතන්නේ යමක් ඉතිරි කරනවා නම් අපි හැමෝටම මේ සූත්‍රය උගන්වන විදිහට අපේ මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, මේ එදිනෙදා අත්දැකීම් දිහා ඒවායේ තියෙන අනිත්‍ය බව, දුක, අනාත්ම බව නිතර බලන්න, මෙනෙහි කරන්න අපි කොහොමද පුරුදු වෙන්නේ කියන කාරණය නේද? ඇත්තමින්ම අර භාග්‍යවතුන් වහන්සේ අහපු ප්‍රශ්න ටික තමන්ගෙන්ම නිතර අහන එක, තමන්ගේම අත්දැකීම් වලට ගලපලා බලන එක තමයි මේ ගැඹුරු ඉගැන්දීම තමන්ගේම ප්‍රඥාවක් බවට තමන්ගේම අත්දැකීමක් බවට පත් කරගන්න තියෙන හොඳම විදිය. ඒ ගැන මෙනෙහි කිරීම වටිනවා. බොහොම ස්තුතියි මේ කරුණ පැහැදිලි කරාට.